අද මේ කාර්යය කරනවා දේශනාය ඊළඟ දේශනාව දෙකක් තමයි සත්‍යතාවකෝත්‍යක් වෙන. මේ වගේ අපි දවසෝ ගන්න සම්බන්ධයක් මේක තමයි ලෝක සමුදේ ගැන කතා කරනවා. ඒකේ නම් දෙකේ කරන කතා කියන බකන් තමයි දේශනාව ගැන කතා ඒකේ ලෝක සමුදේ ලෝක නිරෝධේ ලෝක නිරෝධ ගාමිනී පදකතාව මේකේ ආස්වාදයේ ආධුනික සංස්කෘතික සංකල්ප මේ රූපයන් උදාහරණ මොනවාද රූප සංවේදනය කතා කරනවා. රූප සංවේදනය කියන්නේ රූපය ඇතිවීමේ හේතු වෙනවා. මේ රූප සම්පතේ දැක්වෙන අනුකෂ්ඨම සංයෝගය මේ තමන්ගේ ශරීරයේ අර්ධන මේ ශරීරයේ මනෝ මගේ මගේ ආත්මයත් කියලා වැරදි දෘෂ්ටියක බහතලා බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේවා හේතුන් නිසාවත් බලදන්නා කියන අවබෝධය නැතිකම නිසා. මේ අවබෝධය ඇතිකර ගැනීමතුලින් තමන්ට පුළුවන්කම ලැබෙනවා මේ රූපය කියන එක තමන්ගේ ශරීරයේ මොකක් සම්බන්ධ ඒකාන්ත වශයෙන් නාම බදාගන්නවා. සංවාදෝ සංවාදාරම්භණයක් නෙවෙයි කියන්නේ. ඒක නිසා ඒ අවබෝධය කරගන්න තුන මනස සංවාදව අපතරමන මුස්ලිම් නම් අවබෝධ කරගන්න උපකාර වීම සඳහා ඒක සම්බෝධයන් තුන අවබෝධ කරගන්න ඕන. එතකොට ලෝක සංවේගම් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ දවස්වලදී ලෝක සංවේගම විවිධාකාරම කරුණු දක්වලා තිබෙනවා. බොහෝම ප්‍රයත්න කරන ආහාර සංවේග රූප සංවේග කතා ආහාර සහ ලෝකවල ඇතිවෙනවා. මේ ආහාර කියන කොටස් හතරක් තිබුණා. කබලිකාර ආහාර, පස්සාකාර, මොන සංකේතන ආහාර සහ විඥාන ආහාර මේකම වෙනස් ආකාරයකින් ඔය අභිධර්මයේ පොත්වල දක්වලා තියෙනවා. කර්ම, චිත්ත, ඉස්ස ආහාර කියලා කොටස් හතරක්. මේ කවර ආකාරයකින් හරි අපි අවබෝධ කරගන්න ඕන මේ රූපේ මොනම හේතුවක් නිසා අපිට ඇතිවන ධර්මයක්. ඒ කර්මය අසනාද පසුව නැත්නම් කටින් කියවාද පසුව ඒ කර්මය අවබෝධ වීමෙන් සමනක්ම සෑහීමකට පත් කරන සිදුවනවා මම රූප සමුදය දන්නවා මේකට කියන්න පුළුවන්කම තිබෙනවා මම රූප සමුදය ගැන අහලා තියෙනවා කියලා තියෙනවා කියන කරුණ. එහෙම නැතුව ඒක සමාන ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්තා නම් අන්න ඕන කෙනෙකුට පමණයි සමාන රූප සමුදය දැකලා තියෙනවා කියලා කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි රූප සමුදය දකින්නට ඕන අහල අත්කරගන්න ලැබෙන අවබෝධයට ප්‍රහාර එකම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන දකින්න. ඒක නිසා රූප සමුදය හරියට අවබෝධ කරගෙන දකින්නට උත්සාහ ගන්නට ඕන. ඒ රූප සමුදය දැකීමේදී පරිණාමය උපදින භූතයක් මනුෂ්‍ය ශරීරයක් පිළිබඳව මේ මනුෂ්‍ය රූප ස්කන්ධය මරණයනක් දක්වා බලපදින බලපදින භූතයක් තියෙනවා භූතයක් තියෙනවා ඒ භූතයෙන් උපදක්ෂණය කරනවා මරණ ප්‍රසස්සෝ නැවත රූප සංකප්පන්දය පවත්තන්ට දැනකෝ නවීන නැවත එක බොමත් වශයෙන් ඒක අසුරන්නේ කොහොමද කියන කාරණාව දකින්න ඕනේ. මේ දෙක ප්‍රධාන වශයෙන් අවබෝධ කරගන්න ඉස්සර කරුණු දෙකක්. ඒකෙන් අපි පළමුවෙන් කියන්නේ මේ මරණයට පස්සේ කෙනෙක් නැවත තනක උපදින්නේ කොහොමද කියන කාරණා. ඒක පුනර්භවය ගැන කතාවක් නෙවෙයි රූප සමුදය ගැන කතාවක්. බුදුරජාණන් වහන්සේ යක්කල කියන සමාධි භාවනාවට සෝත්‍රයට මේ පංචස්කන්ධ සමුදය රූප සංගය වේදනා සංගය සංඥා සංගය සංකාර සංගය වේදනා සංගය කියන කොටස් පහ. මේ රූප සංගය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ පාරෝමික වශයෙන් රූප සංගය සිදුවන ආකාරය දක්වන්නේ. ඉදන් දුක්ඛයේ මෙස අභිමන්දක අභිවාදක අභිසාර දෙකට කියලා දක්වනවා. මේ ලෝකයේ දුක්ඛ කලිතාවතන කලින් අභිමන්දනය කරන ආස්වාද කරනවා. සුදයි සයිකෝලා කියනවා යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් උපාදාන කරගෙන සබන් අල්ලාගෙන සිටින. සීතාබුණ මෙතන වර්ෂාදිකව සමන්තන ආකාරයෙන් ආස්වාදකයන් අභිනන්දනය කරන නැත්නම් සුබයි ලක්ෂණ ආදී වශයෙන් කියන්නේ කියන්නේ දැක්කදම සුබයි. එන්න තමයි මාසෝතකාරක තමයි රූපං අභිනන්දතු අභිවදතු අභිවදාය දෙක. රූපය අභිනන්දනය කරනවා. සමන්ව රූපස් සංගය වෙන්නට පුළුවන් බාහිර රූපස් සංගයක් වන්නට පුළුවන්. ජීවිතයක් පන්නන්න පුළුවන් මුදල් පන්න පුළුවන් නැත්නම් අජීවීම පන්නන්න පුළුවන් එකක් වන්නට පුළුවන්. අවුරුද්දක් හරි අඳුනන් ගන්නවා. මෙතන රූප කියන කොට එහෙට කියන රූප මොනක් නෙවෙයි යම් ඒකක් ගන්න. කනට හෙන ශබ්ද රූප, නාසයට දැනෙන ගඳ සුවඳ රූප, දිවස්තන සංකප්ප රූප කොටසකම අවස්ථානේ වගේම කායව දැන කොනස්පත් රූප කොටසකම අන්තර්ගතවන. මේ විදිහට මේ අහසන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහට අරමුණු වන දේවල් සායනිකකුණ රූප වස්තුවේ කලකන්නට ඕන. මෙන්න මේ රූප ආස්වාද කරනවා. මේවා අපේ වැඩේ හොඳයි හොඳයි ලක්ෂණයි මේ වෙන ආදී වශයෙන් මේ විදිහට ඒක වර්ණනාකරලා ඒක අදිනවා. ඒ වගේම අධ්‍යයනයෙන් ප්‍රතිවිරුද්ධ සම්බන්ධයෙන් දර්ශනවල ලොකවා. ඒ සමහර විට ගමනේ පොඩි කතාවක් තියෙනවා මාව දිනුම් දෙවල බලාපොරොත්තු ඒ ඒ දර්ශන බලන දේ ගුණමන දර්ශනයෙන් උත්සන්න අසුතුවා. ඒ නිසා තමයි ගමන ව්‍යවහාරය තුළ ගුණමන මාව දිනුම් දෙවල බලාපොරොත්තු එතකොට ඒ විදිහට රූපයක් අඳගෙන අවස්ථාව කරනකොට අභ්‍යන්තරය කරනකොට විදේශයෙන් දැක්වෙනවා විශේෂයෙන්ම රූපන් අඳිනකොට අභ්‍යන්තරක වර්ගීකාර කුසකේ උත්පත්ති නන්දු නන්දු කියන එක පහළ වෙනවා නන්දු කියන්නේ ජීවිතය සහිත තණ්හාව ඒකට මේකට දෙන ශක්තියක ප්‍රශ්නාවක් තියෙනවා සම්මාවක කියන්නේ යන්නේ. අර දසුන් වල දුකේ අරමුණට ආස්වාද කරන දැකෙන ශක්තියක සංඥා. දැන් රූපේ නන්දේ සබ්බ පාදාන. මේ රූපේ පිළිබඳ මනසාරයෙන් නන්දියක් ඇතිවෙනකොට ඒක තමයි උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතේ අල්ලන සබ්බ නන්දන. ඒකට ඕක දැන් ආස්වාද කරන ආස්වාද කරන සංඥාන්දී ඇතිවෙන අන්තිම සත්‍යපද ප්‍රශ්නාව ඒක තමයි පස්සේ ඒ සත්‍යපද ප්‍රශ්නාව නම් උපාදාන කරනවා උපාදාන කියන්නේ අනිකුත් දෙයක් පොදේ සමස්තක් හොරාලා සංගරාන්වය කියනවා නම් අන්න ඒක ඒක උපාදානයේ ධර්මයක් බවට පත් වෙන ඕනෑම දෙයක් මේක කියන රූපය අහබතෙන් දෙකක් දාන්න කොටින්නම් මේ අහබතෙන් රූපයක් අත්‍යවශ්‍යම පාදානීය ධර්මවල අපගේ සුදතුල ඒ රාහතෙන් රූපයේ පිළිබඳව සංගයක් සමස්ත සංවේදන සාගත අනුමා තම සම්මත්තක් අනුමත කියනකොට ඒ පාදාන ඒ රූප අපේ සුදම පාදාන කරනවා මේ රූපේ තුළ මේ උපාදානය කියන්නේ අපේ පොතවල එතන සුඛ අර විදිහට නාමයේ වටිනාකම පස්සේ රූපේ පිළිබඳව නාමයේ තුළ උපාදානයක් ඇති කරනවා. සත්‍ය උපාදානත් පස්සේ ආභවෝ රූපේ උපාදානය ඇති කරගත් සංස්කාරයේ සුඛ තුළ කර්ම භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. සත්‍ය උපාදාන පස්සබ්බෝ කියන්නේ මේ කර්ම භව කියන්නේ ආයතකෝ වාචිකකෝ මානසිකෝ කායික ආර්ථික මානසික වශයෙන් සිදු කරන ලබන කුසල කුසල කර්මයක් පිළිබඳව තමයි භවතුන් වශයෙන් කර්ම භවතුනාගෙන පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට මේක උපාදාන කලාවට පස්සේ මේකේ පිළිබඳව වාචික කර්මයක් සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ කුසල කුසල දෙකක් කරන ගමන් කියන වචනය වෙනවා. ඒ වචනේ යම් කිසි දෙයක් අපේ සිත කරන්න පුළුවන් ක්‍රියාවක් සිදු කරන්න පුළුවන් මත්තම සිතන කියලා සිතතුලින් යම් කිසි විපස්ක විකාර සිතින් බලාගෙන සිදු වෙනවා නම් එතන වචන සිත කලා කියන එකකම ඒක ඒ වගේම ඒක තමයි ඒක සම්බන්ධ. ඒ කියන්නේ අපි වචන පිට නොකලත් අපගේ සුදුසුම විදක්තමිකාර සුදුසුම ගණයාමයි කොටිනා නම් දකින්න දුරුසේ සම්බන්ධ. එතන වාසුස්තවශන සුදුවෝ ඒ කර්මයන් බව වශයෙන්ම සිදුවන. ඒක තමයි වාසුස්තවශය සුදුකරන්නට විදක්තමිකාර සුදුසුම කරන්න තියෙනවා. විදක්තමිකාර කියන්නේ නැත්නම් වචන පිට කරන්නට බෑ. ඒක අමතරව දෝෂ ව්‍යාපාරන උපාදාන කරාට පස්සේ අපේ සංඝාත සුතුන් උදාකාර දේවල් සදාන්නට පුළුවන්. අර විපස්සනා උදාව සංඥා කරන්නේ ඒක පිළිබඳ රාගයක් තියෙන පුළුවන්, අදීමක් තියෙන පුළුවන්, ලබා ගන්නට ඕන කියලා හිතන්නට පුළුවන්. ඒ මුද්ද ආකාරයෙන් සුතුන් පහළවන්නට පුළුවන්. ඒක තමයි මානසික වශයෙන් තියෙන මා කන්න බව දැක්වීම පොදුන. මානසික මානසික මොනකට ඒ රූප ඇතිව වශයෙන් ලැබ රූපේ ආකාර උපාදාන කියන තුනේ පසුව කර්ම කායික වශයෙන් සුබතම ක්‍රියාත්මක කරන සාමය කායික වශයෙන් කයින් කරන කම්මමාන ලක්ෂණ ප්‍රධාන ස්වභාවයෙන් විදිහට උපාදාන වේදනාන පසු කර්ම භව ලක්ෂණ සිදුවේ. මේ කර්ම භව ලක්ෂණ කොට ඒ කර්ම භව සංරක්ෂණ තමයි තමයි පස්සේ සමානතර අනාගත වෙන විශේෂ පස්තල ඒ අතීතයේ දකින ලද කේතේ පිළිබඳ නැවත සම්මිතියක් තියෙනත් තියෙනවා. ඒ කියන්නේ අතීත කාලවල දැනෙන නිරුද්ධයේ ගිය පස්කල සමහරු ඒ දකින්නද රූප අරමුණු කරමින් සුඛ අරමුණු කරමින් සංවර රැස් වෙන අනාගතයේදී සුදුවන්නට පුළුවන්. මේක මාසුරු මේක දෙවිදිහට සිදුවන පිටකව ක්‍රියාත්මක වන සත්‍යයක් අපේක්ෂාන මරණයේදී අන්නර කලින් කන් ලැබ මේ කන්න බහන මනසට අරමුණු අන්නතරක්. සමහරව සාමිකවට කියන ස්ටුඩියෙන්ට පුළුවන් ක්‍රියාදාන ක්‍රියාවලිය. එතකොට ඒ මනසත්වා ඒ සම්මතන මරණයට සිදුපත් වෙනවා ධාතු ධාතු දෝරය. ධාතු වලට තමයි ධාතු ප්‍රත්‍යයන් යනවන්න සෝක බෝධි දුක් දෝමනස පාරස සම්බන්ධ වෙනවා. මේ මුතරහන තුරාගෙන ධාතු එක්කම දරාව ඥානදී මාරණය සෝක පරිදේව දුක් දෝමන. මේ ඔක්කොම දුක් බලා යනක් සුබුණා ඒ මොකක්ද කියලා සුදුක් සංගත සම්බන්ධව හොතු මොදුක්ක දුක්ඛ මහා දුක්ඛ සමුදය සංසාරේ සුබුණා. එතන දුක්ඛ සංදේ කියනකොටම මේකට බං තේරුම්කට වන දුක්ඛ සංදේ කියන අනිත්‍යකම මේ සංකප්පංගේ තමයි කියන වෙනස් වචනයක්. සංකප්පේන සංකපාදාන අනිලා දුක්ඛ සංකප්පංගේ සරසනයි දුක කියයි. එතකොට අරමුණට මේක උපාදාන කරපල ආස්කාර කරලා ඒකතන සම්බන්ධව දැක්කම ඒ සම්බන්ධව මනෝතෝ විපස්සනා නිසා නැවත සලක් භාවයන් දෙනගෙන ඒ සලක් භාවයේ දෙලදී ඒ තමයි රූප උපාදාන කරනකොට කාමයේ නිසා රූපයන් ඇති කරගන්නවා. මොන මෙතන තමයි මහන්නේ මේක තමයි රූප සංගමය කියලා බුදුහාමුදුරේ ඒ සූත්‍රයේ විස්තර කරා. මේ මාතෘකාවේ සමාන සමාන භාවනා සූත්‍රයේ ඒක සම්බන්ධ වෙන කතාවක්. මොකද්ද මේ රෝග සමුදය කියලා ඒක පිළිතුරක් වශයෙන් තමයි කතා කරන්නේ. ඒක පස්සේ බුදුහාමුදුරුවෝ කතා කරන මේක තමයි මහන්නේ රෝග සමුදය කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මෙතනදී අපි යම්කිසි රෝගයක් දැනට තියෙන රෝගයක් උදාහරණ වශයෙන් ගත්තොත් ඒක ආස්ථානකනට අභිනන්දනය කරනකොට තියෙන දස්සදෙන වාලු කුණකට ඒක නම් නන්දියක් තිබුණා නන්දිය ගැන සංස්කෘතික ප්‍රශ්නාවක් ඒක නිසාම ඒක උපාදානයක් බවට පත් වෙනවා. ඒ උපාදානයක් වුණාට පස්සේ කර්ම බල රැස්වීමක් තිබෙනවා. මේ කර්ම බල මරණ මොහොතේ සංසක් වෙන නිසා නැවත උපදිනක් දෙනවා. නැවත උපස්ථානයක් දැනකට වෙනවා. මේ නැවත උපස් ප්‍රතිපදිනමේ ඒක අපේ සකාරකම මේක සම්බන්ධයි. ඒක නෝ මේක පාරමිතා සම්මුති ආකාරවල ඒක සමාධියට කල්පනා කරලා බලන්න ඕනේ. අතීතයේ දේශ බංගෝස්මන සමානයේ ජීවිතයේ අතීතයේ දේශ ආපතවලින් බලන ඕනම කෙනෙකුට තියෙනවා පුණ්‍යකරණයන් වාර්ධාන කපුනේ දීප උපාදාන කරගෙන මොනවිදියේ තේරුම් සමානාවක් ඇති කරන නැත්නම් මන්දියක් ඇති කරගෙන ඒකම පුණ්‍යකරණ ආකාරයේ කර්ම භව රැකලා දෙන කාරණා. සමහරවිට ඒ දසුන්නම් කොහොමද දකින්නද රූපය පිළිබඳ ඕලාකාරී උපාදාන සබඳන කර්මවල වැස්සෙච්ච රූපය නම් සම්මානිත රූපකෝපී අනුමත බඳුනාදී අනුකරණකතාට පසු ඒ රූපයේ පසුවත් එනික අර කලින් ලද ආකාරයෙන් උපාදානයක් ඇතිවන්නේ නැහැ කර්ම බල රැස්වෙන්නේ නැහැ කියන එකත් සමාධියේ අද්දකීම් තුළින් අවබෝධ කරගන්න ඕන. සමාධියෙන් කොහොමද අනුමින් අවස්ථාවල ඒකකේ සංනාවකතුල ආස්වාදකලා හරිලස්සන ආදී වශයෙන් කියලා උපාදාන කරන මේ සාධුවාදී මානසික වශයෙන් සිදු කරන සම්මත අවස්ථාවයි. අවබෝධකතාවෝ මේ පිළිබඳ භාවනාව ඒ සංගරාදී විශේෂයෙන් භාවනාව සංගරාදී සම්පූර්ණව අයිනවලා දියාගන්න. මේක පස්ව සමන්තෝ රූපය දැක්කාට පස්සේ මම මාතාවුතුමාට මේ අර විදිහට සංගරාගත පූර්ණක උපාදානය කියන සංගභාවය කියන්නේ මේක භාවයෙන් පසුන් තමන්ගේ ජීවිතයේ සිදුවෙන සිදුවෙච්ච ආකාරය දැක්කාට පසු පැහැදිලිවම තමන්ට තේරෙනවා මේ බාහිර රූපතම කිසිසේත්ම සමාජයේ සුබතම කිසිම ධර්මයක් අපතරන්නේ නැහැ සමාජයේ සුඛම සමාජයෙන් මේවා අපතරගතයි කියන කතාව. එතකොට මේ අමතර තමන්ට තේරෙනවා සමාජයේ රූපේ ආස්ථාන කලේ නැත්නම් අත්සන්නකතේ මන්දියක් අපතරගතේ නැත්නම් උපාදාන කරගතේ නැත්නම් නම් මෙතන කිසිම කර්ම භාවයක් සිදු වෙන්නේ නැහැ නේද? මේ විදිහට කර්ම භව සිදු වෙනකම් කොයිතරම්නම් මට මානසික වශයෙන් දුක නැත්නම් සමාජ කාර්යයෙන් දුකක් ලබා දුන්නද කියන කරුණත් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. සමහර විට හදබදම ආකාරයට නම් ඒ ආකාරයෙන් උපාදාන වෙනාට පස්සේ සුත දිනගෙන බොරන පරිණාමයකට බොවීමකට ප්‍රවීමකට පත් වෙනවා. ඒ ආකාර අධ්‍යක්ෂණය තමයි පුළුවන් මේකේ තියෙන ඒ අධ්‍යක්ෂණ ලැබුවන් ඒ අධ්‍යක්ෂණය ඒකලාට පස්සේ තමයි තේරෙනවා මේ ස්වභාවය නිසා මම සෙමින් කරන්නේ දෙයට සම්පූර්ණක පස්සනාද දුකකට පස්සනාද මගේ සුබ බවුනද ප්‍රවුනද පරිණාමයෙන් සිස්තනාද කියන කතාව තමයි තේරෙන්නේ එතන මේ උපාදානයේ මේ යන්දීම අයින් කළා නම් එන්නේ මේ අතුමන්නට අතුමන ඒ දුක අවදානත් ප්‍රතිමින්නේ මහණියට කියන කරුණ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. සමන්ගේ අතුමිකයේ දෙස්ස සමාන ආකර්ෂණ ලැබුණ දෙන්නේ. මේක ප්‍රඥාවෙන් විශ්ව සමාධියෙන් විශ්ව ප්‍රේතවඩක් මම කරනකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ කියන කරුණ සායෝනික වශයෙන් සෝතනන්දයට පත්‍ය වශයෙන් ප්‍රාර්ථනා කරනවා කියන කාරණා සම්බන්ධව අවබෝධ වෙනවා. ආයතන අවස්ථාව මේ භූතවලේ තියෙන සංග්‍රහයේ පවතින දීපවල නෙවෙයි තමන්ගේ පිටකල තියෙන හැම මාතෘකාවම මේ පිටකල තියෙන සංග්‍රහය අයින් කරගන්න සනා. ඒ විශේෂයෙන්ම වස්තුකම් වල මාන පරිණාමය බලාපොරොත්තු වෙන අයට අවස්ථාවක්. අනිත් අයට නම් ඔබලා ජීවිතයේදී මේ සාරපතන රූපාන සංකම් සම්බන්ධ ආශෝධන දැනුම් දීගයන් රසකාර වෙන ස්පස්ස ප්‍රවස්තන රූප කොටස් සමග ගතවන්නේ මේ සෑම රූප කොටසම නිසා තමන් කුරුසාන්දෝ ප්‍රකාශන කරන සංස්කාරයේ විස්තර දැන සුදමාද අනාගතයේ මොනසුන්ට දිස්සනවා නේද මේ ආකාරයෙන් රෝග සමුදේ සුබුණා නේද කියන කරුණ අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි මේ විදිහට රෝග අල්ලාගෙන කර්මවල රැස්කල නිසා තමයි රෝග සමනලක බහුලතු ලබාගන්නේ. සම්මතයෙන් රෝග පොරේ සම්පූර්ණ කරකේර රෝග සුඛ අත්හැරලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් අරූපාවචරවාදී ධ්‍යානපත්තපත් කරනවා නම් කටයුතු කරනවා එහෙත් මේ සම්මස්සත්වයෙන් රූපයක් ලබා ගන්න බුදුයි. අපේ රූපයක් උපාදාන කරගෙන කටයුතු කරපු නිසා රූපයක් ලබා දුන්නා රූපයේ සාරසින්න රූපය අතහැරලා මූල මතවාදී මට්ටමකට පත් උපාදාන නැතම නිසාම ඒ කර්ම වල විරූප උපාදානයක් නැති නිසාම නැවත උපදිනකොට රූපස්කන්ධයන්ට කරගෙනට බෑ. අරූපාවත ලෝකයේ රූප නම මනසේ සුතවතර පවතින සංඥාවේ හේතු ක්‍රියාත්මක වන නිසා. මනස. එතකොට මේ ආකාරයෙන් තෝරගන්න ඕනේ මේ රූප සංඥාවේ මේ රූප සුබෝනා කියන කරුණ. මෙහිදී කවර බලන්න කොහොමද තෝරන බඩේතු මේ දෝෂ සංකේ හරියට තෝරන ගන්නකොට මේ දෝෂයෙන් මම ඇති කරගත්ත තෝරය බාහිර මොනකදක් අපතල දෙනවක් නැතේ මම බාහිර කවරකෝ මොකට දෙකම එකතු වෙන විදිහට කරන්නේ නැතේ ඒ වගේම මේක කිසිම දෝෂයක් නැතුව ඉන්නේ කියලා කියන කරුණ හතරයි ඒ සමාන රූප අපිට දැක්කන්නේ තමයි දැන් කියන වර්තමාන රූපස්කන්ධයෙන් දැක්කම මේ රූපස්කන්ධය සමානව කරගත්තනේ වෙනස්කම දෙවියෝ කරදාසන කරන තමයි කොහොමද ප්‍රතිකාර දෙන්නේ නැහැ දෙන්නේ නැහැ මමයි සවස්තනකෝ දෙගොල්ලන්කට මේ රූපයක් කරලා කියලා මානක් නැහැ. ඒනම් මොන මොකක්ද සංඥා උදේන අතුරක් නේ. මේ ප්‍රේතයන් තිබුණා ඒකේ ප්‍රාදානයක් නිසා මේ ඵලය දැනෙනවා. මෙන්න මේ අවබෝධය තියෙනවා. ඉතිරිවස්නම් සතුන් දැනගන්න මස්කපාද දන්පත්බ්බේ රමදානිය කතා කරනවා. නමුත් මේක තිබෙන නිසා මේ දෝෂවල පළවක් වශයෙන් පහළ වුණා. මේ රූපේ සතුන් නිසා ඒක පහළ වෙන නිසා මේ රූපේ පහළ වෙනවා. මේ ආකාර අවබෝධයක් ඇති කරගන්නට ඕන. සමහර රූප වැඩි කරගත්තා නිරේතන කතාව අපතේ දැන් අනිත්‍යයට කර්මයට අනුකූලව මේක සිදුවෙන්නට පුළුවන්. මම තමයි මේක වාස්තවකලේ මම තමයි මේක කියන්නේ උපාදාන කරේ කුතුහලයේ සිත්පත්යේ දපස්නාකට දෙන මාත මගේ සිතේ මම සම්ය බව රැස්කලේ කියන කතාවයි. ඒක මොදම වලබල බුදා කතාවක්. ඒක නිසා මම තමයි මේ විදිහට අපිට ගන්නට තෝරන මූලික සමුදය කියලා හිතනවා. පුළුවන්. සම්මත අතීත කර්මයන් මේ උපාදකයන් පරිණාමපතින් වල පාලනා කරන බව මම කියන්නේ. ඒකට බොහෝ දෙනෙක් කියනවා අතිකනවා මම මේ කර්මය කළේ කියන්නේ උපාදක භූමියට කියන කාරණා. මේක සංකීර්ණ පිට කතා කරනකොට ඔය විදියටම අපි කියන්නට ඔය විදියටම වෙනහව කරනකොට ඒ කියන්නේ මම අපි තමයි කරන කලේ ඒක තමයි උපාක තමයි මුස්ලිමේ කියන්නේ තමයි දිනවන මොනවද කරලා ඉස්සරහට තමයි කම් දක්වලා තියෙනවා ඒ භාගයේ සංපාත කරන කතන් සංකේතයේ පස්සේ පාසම් පරිසම්යෝගයේ කියන දක්වලා තියෙන බාහිර සංකේත සූත්‍රයේ සූත්‍රවල ඔබමයි කුසල කන්නේ කල ඒ නිසා ඔබම නෝතෝ විපාක මොනවාද ඕනේ කියන කතාව නේදහස. එතකොට මොනවද තමයි තේරෙන්න ඕන අසංකේතයෙන් කියන්නේ ලෝකයේ රෝපණ සාස්ත්‍රාන්ත කරන උපලම්භන උපාදාන කරන ඒකනේ කන්නබන රසනකට සුදුනේ නාම රූප ධර්මයේ අසංකේතයෙන් නැති නැති යාමක් තමයි. ඒක සෝතන මතාවේ නාම රූප ධර්මයේ අසංකේතයෙන් මෙන්න මෙතන කියනකොට දැක්කම ඒ අනුන්දත් රූප සංකේත වඩා එහා කරුණක් දක්වන්නට පුළුවන්. එතකොට මේ අනුන්දත් රූප සංකේත වඩා අනුන්දත් පාදාන කළා පන්නේ තුන්දත් මේ කෙලෙස් යන හේතු නිසා මෙන්න මේ හේතුන් ප්‍රාදානයක් වශයෙන් සදා දැනගන්න නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්මනාදියක් ඇතිවීම නැතිවීම යාම සදා සිදුවන. ඒතර මන කර්ම සලං මනෝ කර්ම වේ. සංකප්ප කරන සුතමාන මම කර්ම කළා මනෝ කර්ම කළා ඒක නාම රූප ධර්මයන්ගේ විශේෂම නාම ධර්මයන්ගේ වශයෙන් නැති කියනවා තමයි සංස්කාර සංවේදනය කියනවා තමයි. එතකොට අතීතයේ කර්ම සංස්කාරවලට පොඩ්ඩක් ඒකෙන් නිසා පහළ වූ නාම රූප සංස්කාර සංස්කාර ධර්මයන්ගේ ඇති නැති යනවා සුදුයි. මේක සංස්කාරයේ ඒක නිසා ඒක ප්‍රතිපලයක් වශයෙන් ගන්නේ විපස්සනා ගන්නකොට දුන්නා ඒක ඒකෙන් තමයි ඒක නිසා මම මේ රූපේ ඇති කරගත්තා නෙවෙයි. මොන දුන්නේ දැක්කේ මා රූපවලට මේ රූපය මම සමහර හිතනවා මොකද මේ රූපය. ඒක එතකොට මමත් නියෝ වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මම වෙන කෙනෙක් දෙදෙනා එකතුවල මේ රූපය හදනවා. ඒ දායකාරණ තමයි තමයි බලන්නේ. මේකම නිකම්ම ඇතුණා නෙවෙයි මම හිතේ කියනවා. ඒක වෙන ශාස්ත්‍රකට ගියා. එතකොට ආකස්මිකව උදේ පහළ වෙච්ච දෙයක් නෙවෙයි. මෙතන මේ කරුණ අපිට පුළුවන් පැහැදිලිව මොඩයක් කරන රෝප සංයෝගන සමන්ත ප්‍රහදිනේ දක්ෂණ වෙනවා කියනවා. වැඩිවෙනවා. සම්මත සංකල්පන කරුණු පාඩම් කරගෙන තියෙනකොට මතක තබා ගන්න ඕනේ දෙයක් ගන්න. ඒවා සමාජයකට දාස්ලෙන් දැක්ක වෙනවා සමාජයකට දැකීම තමයි අවබෝධ වීමට අවශ්‍යවන්නේ. එතකොට අපිට දෙනවා මේක විද්‍යාවට අනුව දෝෂය විශ්වාසයට බලපානවා කියලා. දැන් අතීතයේ මරණ මොහොතේදී අපි අපි දැන් සාමාන්‍ය පුස්තකවල හසුරුවන අය. ඒ අය මේ රූපය උපාදාන කරා. ඒ විදිහට අතීතයේ කරපු කන්න මහත් තිබුණා. මේක මගේ මගේ රාජ්‍ය දෙස් පොඩක් මේකට හිතුවා. මේකට පවතින මේකට ආසක් කළා. අනාගත බයවලදී හරි බය පුදුකරන්නට ආසාවල ඇති වුණා. අනිත් අතට මේක පවතින ගමන් මහා දුකක් කියලා දැනෙන්නේ නැහැ. මේක පවතින තුන මහා දුක සංදේශ කියලා දැනෙන්නේ නැහැ. මේකත් සම්මතකව මේක නැත්තටම ඇතිවෙනවා තමයි විශේෂවල තුන ඒ කර්ම ධර්මයේ තියෙනවා. මේක නැත්තටම නැතිව දැනීමට නම් මේ මොහොතේ තියෙන අලුයන් තමයි සම්පූර්ණයෙන් අතහරින්නට ඕන අතහරින්න ධාර්මයේ තියෙන ඒ කර්ම ධර්ම තුන. මේවාගේ විවිධ කර්ම මොදන්න මොකක්ද එදා සුපසල ක්‍රියාත්මක වෙච්ච නිසා සුපතින් අර කම්ම භාසත්ව මරණ මොහොතේ සිටන ඒකේ සතුටාක සත්‍යයක් වශයෙන් ප්‍රතිසංග ගන්නතර සුඛය. දැන් මේ මාන මනසෙන් මනසට සම්පතා කරන මනසට කුමිසල දැනෙන සුදෝන ඒ ප්‍රතිසංග ගන්නතර සුඛතාවා සංස්කාර ධර්ම සත්‍යකම ආනෝ ආත්මකම සම්බන්ධයි. අතීතයේ ඒ සංස්කාර ධර්ම නිදෝල ප්‍රතිපලයක් වශයෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ ප්‍රඥාව අවිද්‍යාව සහිත සුසු නාම ධර්මයන්ගේ ප්‍රතිපලයක් වශයෙන් මේ ප්‍රතිසංගී ධනක විඥානයේ සංස්කාර බීජය මනුෂ්‍ය කුසකල මාර්ග කුසකල සුසුමයි. ඒ ප්‍රෝටීන් හදවත් කරනවා. එතකොට මනුෂ්‍ය ප්‍රතිපදේ ඒ රූපේ විසින ගන්න කොට විසින ගන්න දැන් මනුෂ්‍යයන් තමයි දෙදෙනාගේ සංයෝගයෙන් කියන්නේ කොටින්ම නිසා. ඒක තමයි බීජයක් කියලා. දැන් අපි අදහස් කරන බීජයක් උදනා බීජය තමයි තමයි බහරන්නේ. ගහක් තිබුණා පොළේ පොළේ තියෙන මේ ඒ දෙන්නේ තියෙන කොටස් ඒක කොටස් දෙකක් දුන්නා කොටස් ගන්න කරනවා. ඒ වගේම මනුෂ්‍ය බෝධියක් නිසා මනුෂ්‍යයෙකු විලාසින් තියෙන රූපස් සංඥා දැනගන්නවා. ඒක පිටන්නේ විඥානයේ මුලා පාරසුදුවේ කොටේ ආරා එබදෙන කියෝකේ නිසම ගන්නවා. එතකොට පොඩි වෙන දේ හරකුනේ සතහනක් තිබුණා ගන්න පුළුවන් නේද? මේ තමයි උපදින උපදින ස්ථානයේ සිදුවන ඒ දීප ශක්තිය සහ ඔබේ ධාන ශක්තිය කියලා තියෙනවා ධාන ශක්තිය කාදී කරුණ මත මොනවද මෙතන දැනගන්න. එතකොට මේ මනුෂ්‍ය ශරීරයේ ශරීරයේ මේ විදිහට සුපතය කියන මේ සතහතට පිළිතලා තියෙන මේ මනෝ ශක්තියතාවෝ මනෝචාරෝ නෙවෙයි අර ඒක තමයි දීපී ස්වභාවය. වෙන කෙනෙකුට කරනවා නම් ඒක වෙනස් ස්වභාවයක්. දිව්‍යෝකේ කියන්නේ තමයි ඒක පාතික වශයෙන් ගිහිල්ලා පාළුවනා නම් ඒ ලෝකපාතික වශයෙන් පහළ වෙන රූපස්කන්ධයන් පවා ජනිත කරගෙන කර්ම ශක්තියෙන් මේ ලෝකයේ සුදුසු සුදුසු ආකාරය. එතකොට මේ විදිහට මේ රූපස්කන්ධය පහළ වීමට අර කර්ම සත්‍යෝ තාපතුන් හේතුන ඒ කර්ම සත්‍ය දානකවල බීජ සත්‍යෝ හේතුන ඒ බීජ සත්‍යෝ වෙනවා දැන් නවීන විද්‍යාත්මක විශ්ලේෂණ ලබන ධාන සත්‍ය ආදී කර්ම සේව සම්බන්ධව එතකොට මේ කර්ම මතම තමයි මේ රූප මානසික සම්බන්ධ ප්‍රශ්න දෙකක්. ඔන්න මේ පස්සේ ලැබෙනවා කියන්නේ අර ආහාර සම්බන්ධය රූප සම්බන්ධය කියන ආහාර හතරක් කතා කරන්නේ කාමාහාර අමුදාහාර පස්සහාර මනෝ සංකේතනාහාර දුන්නානාහාර කියලා. මෙන්න මේක තමයි විඥාන ආහාර කියන්නේ. එතකොට අර කන්න චිත්ත දුක්ඛ ආහාර කියලා අභිධර්මයේ කොටස් හතරක් සම්බන්ධ කරන්නේ. කර්ම, සුත්තය, සුත්තය, ආහාරය මේ කර්ම ආහාර කියන්නේ කර්ම කියන්නේ තමයි ඔන්න ඒකත් අන්න කියන්නේ. විඥාන ආස්වාදයේ තියෙන දෙකම තමයි ඔබට මේ වචන දෙකක් තමයි සමාස්තය. එතකොට ඒ ආකාරයෙන් මරණයට පස්සේ සංස්කාර මේ රූපස්කන්ධය ජනිත කර දෙනවා. ඒ ජනිත කර දීමට හේතුන කර්ම තිබුණා. ඒ හේතුව කර්මවලට ආගතන ප්‍රධාන වශයෙන් අවිද්‍යාව සහ කර්ම සංස්කාර. ඒ අවිද්‍යාව සහ කර්ම සංස්කාරයේ දුන මනෝ සංකේතන ආකාරය. මනසම සංකේතන පිට ගන්නවා ඒකට මනෝ සංකේතන ආකාරය කියනවා. මේ තමයි අර අභිධර්මයේ හැටියට කර්ම චිත්ත උත්සවාහාර කියන වචන අතර චිත්ත කියන කොටසට ඇතුළත් වන්නේ එතකොට අර මේ මනෝ සංකෝපන චිත්ත කියන දෙනක කර්ම කියන කොටස ඇතුළත් වෙනවා චිත්ත කියන කොටසට තියෙනවා. ඒකේ කර්ම කියන කොටස මනෝ සංකෝපන කියන කොටස දෙකම එකයි. ඒක තමයි තමයි මොනියම් විදිහට සංඥාවක් දෙනවා. සත්‍යංගේ ගැන කියනවා කොටේ ඒ විදිහට මනුෂ්‍යවරු විරයක් හදන ආකාරය මොනියම්ක පතරන දුවන්නට පටන් ගත්තා සමාසතාව මරණා ආහාර පාන ආදී දුක. නැත්නම් ඒක වෙනවා. මොනක තමයි කබලින් පාන ආහාර කියලා සූත්‍ර පුතේ හදන බුදුහාමුදුරුවෝ කියන්නේ අභිධර්මක දෙකේ ප්‍රවදක්ෂණ පරිදි සාමාන්‍යකෙස්සු ආහාර කියන හතරෙන් ආහාර කිව්වොත් මම මේ විදිහට මානසිකවලදී වෙන රූපය ලබන්න මොනදේ ප්‍රවේශයේ මානසික මාර්ගයේ ප්‍රසබල දියුණුවේ නවතන්න ආහාර පස්සේ ප්‍රමුණ නිසා මොකද මානසික දියුණුවක් අස්තු අපට වන රූපස්කන්ධයේ ප්‍රවසබන යාමට ආස්කාර සත්‍ය සාමත් අවශ්‍යයි. මොන බව මොන කෝච්චා ඕරන් කෝච්චා ආස්කාර නබන් කෝච්චා කියන මේ නබන් හොඳ පොඩ්ඩක් තියෙන අද්දකින් ගන්න එක මේ ශරීරයේ දුරම. ඒනකට මුලින්ම එකටම නිකන් අන්න නැතුව යනවා. ඒකෙන් හිතගෙන ඉන්නත් දරුවා අපට අත්දැකීම මම අත්දැකලා තියෙන බොහෝ ආරවල එතකොට ප්‍රහේලිකවම තේරෙනවා මේ ජීවිතය පැවැත්මේ යාමට යම්කිසි ශක්තියක් දෙන්න ඕන. ඒ ආහාර ශක්තිය ලැබුණේ නැත්නම් මේ රූපේ පැවැත්ම නෑ. මොකද මනුෂ්‍ය ශරීරයකට පමණක් තිබුණා. ආදර්ශනිකව කඩේකදී ශරීරයට පමණක් තිබුණා කියන්නේ. දහස් පොළක් වෙන අධිමේ දීකපත් මේක බලපානවා. දැන් දහස්ක කියන පදවියා පොතේදෝයන් දහස්ක මේ දහස්ක අතරින් 10 පෝෂණය මුලින්ම ගන්න ආහාර පාන ආදී නිසා ඒකෙන් පෝෂණය නිසා ඉඳහාගන්න දෙවියක් වුණත් වෙනවා මනක් වුණත් වෙනවා කොළයක් වුණත් වෙනවා මේකට අවශ්‍ය ශක්තිය දහසට වැඩි වෙනවා නැත්නම් ළමයි ප්‍රශ්න පොඩ්ඩක් එතකොට මම අපේ ශරීරය කියවන්නේ අර දහස් කරපුවට අවශ්‍ය ගලෝ නැතිවට අවශ්‍ය පෝෂක පදාර්ථ ආදී මොන මොනම සාරේ දහකවා පදිනවා වගේ අපේ ශරීරයේ පුරා ප්‍රතිලියන ආකාර සත්‍ය තියෙනවා නැත්නම් මේක තවදුරටත් හේතුවක් නෑ මේක රූපයක් නෙමෙයි එතකොට මේ ආහාර සංස්කෘතිය වෙනම කොට අවශ්‍ය ප්‍රමාණයට අනුව අපි සමාජයට මහත් වෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා දුර ආහාරපත් අධිමකට සොත්තුර බෙදෙනවා. එතන දුරේ ප්‍රමාණයක් තියෙන සමාජයේ තියෙන සමාජයේ මේකත් සොත්තුර ප්‍රමාණයට ආහාරපත්. එතන තමයි ආහාර නිසා ඕක තියෙනවා මේක තමයි සම්බන්ධ ආහාර කියන්නේ. මම අබදානයක දුනකොට සම්මුතික උපහාර කියන ආහාර කියනවා. එතකොට මේ ශරීරය මේක අමතෝ සමන්ගේ සුඛය සෝමකෝ නිසා උදාකරන වෙනස්කම් තියෙන පවතන නැතුව. සුඛ සංඥාක්ෂණ විදිහට කොහොමද සුඛ නැකතකට පස්සලා දුකට පස්සලා ඉන්නකොට ඒ දෝෂයෙන් අර සම්මතක ප්‍රතිස්ථාපිත සම්මතක පරිච්ඡේදන අවස්ථාවේදී තියෙන සියලු දෝෂයන් අර කලින් කිව්වට දුකට පස්සට තියෙනකොට දුකෙන් දකින්න කෙනෙක් අත්දින සම්මතක ප්‍රතිස්ථාපිත මොකක්ද කියලා දැනගලෝකයක් තමයි සංයෝගයක් පවස්සනවා. මේ සිතකමනේ අර වුණත් කලාවට දැනෙනවා ඒකට අමතරව මේ රූපය ඇතිවීමට සිතකෝ කියනවා. මේක නිසා මේ ආනෝ ප්‍රත්‍යක්ෂ වුණා අර සිත් කියලා කන්න දෙස්සේ මේකම අර අබලතානහාර පස්සහාර මනෝ සංකේතනහාර විඥානහාර කියනක මනෝ සංකේතන කියනකට එකතු කරන්න පුළුවන්. ඒක මනෝ සංකේතන වන්නේ මෙතන සිත් වර්තන සුබදායි

සම්මාදානක සීතල උත්සවයක පුළුවන්. සීතලසමක සම්පත්තෙන් පාදින. ශරීරයක ඕක නොදැන ප්‍රමාණයේ ප්‍රශ්නස්තර දුනොත් ශරීරයට පාදින්නට බෑ. එවැගේම ශරීරයේ දෝෂමකම මත්තමද සීතල ඇතිවෙනවා. උෂ්ණත්වය පහළ දැක්කොත් තමයි එතකොට ශරීරය පාදින්නට. ඒක බාහිර සීතල උෂ්ණ දෙක ශරීරයේ පවතින සඳහා හේතු වන කරුණක්. ආ කර්ම සත්‍ය හේතු වෙනවා. එතකොට නාසස්පස්තාවේ වායු සත්‍යය මේක අර අක්ෂරාහාර කියන එකට අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ අක්ෂර ගැන ස්පස්ත කරනවා. අපි සීතල ස්පස්ත කරනවා. උෂ්ණ ස්පස්ත කරනවා. එතකොට මේ සිංහලෙන් පස්සේ කියන්නේ සාකාරයේ සාකාරයකට අදිනවා සිංහලෙන් නිසා තවස්තාවයකට. ඉතින් ඒක තමයි මේ කාර්යක්ෂම ප්‍රෝග්‍රෑම් එකේ අදිනවට පස්සේ මේ අදිනවට කොට ඉතින් පරිණාමය වෙනවා. ස්නායුක පැත්තකට නිරතුරුවම යන්ත්‍රික දෙන පිළිබඳව කරනවා නම් අංගවල කඩේ වල ඒක පැත්තකට පස්සෙන් ඒ අර මානසික ඒ ඉතින් ලකුණු නිසා සමාජයේ පරිණාමය වෙනස් වෙනවා. ඉතින් සම්මතව ස්පස්තයක් තියෙනවා. බාහිරවත් නැතිව සීලේ දහතු ස්පස්තයක්. මේක තමයි පස්සාහාරය කියන්නේ සම්මතව අපේ ශරීරයෙන් නම්පනිත වේදින ලැබෙන තේන පොදේ නවලන ගියත් දුක්ඛයෙන් ලැබෙනවා. ඒක පාට දෙවියක් පාළුවෙන් දෙනවා. ඒක පාට සම්ප්‍රයක් කියන්නේ කොහොමද ආවදන්නේ නැහැ. ඒක පාටම නෑ බෝලයක් පාළුවෙන් දෙවියක් පාළුවෙන් දෙනවා. ඕන කෙනෙක් ඔබම ගන්නවා කියන එක මම සුපතන්නක් ගන්න කියන දන්නවා. ඔතකොට ඒක අර පස්සේ මොකද පාඩම්. නැත්නම් බලමු මදුරන් සත්‍යයේ ඉඩක් කරලා සුබවීමකට පස්සේ අර පණ සම්පන්නවන ශරීරය මතින් සංස්කාරවල ප්‍රකාශය. ඉතින් ඒකවත් තමයි මේක ස්පස්ත කරන සමාජීය සාධනය පවතුනා ඒකත් මේ රූපයේ සම්බන්ධය. අන්න දෙක්ක දෙක්ක ආහාර කියන දෙක්ක කියන්නේ ඔය ඒකත් අර අගමනකාරණාල පස්සාහාර මනෝ සංකේතනාහාර වුණාමාහාර කියන පස්සෙත්මනක අන්නකට සම්බන්ධ කරලා අවබෝධ කරගන්නට ඕන. මේ විදිහට මේ රූපය ප්‍රතිම රූප සායතන සායතන යන සෝත කියන මේ සෝත නිසා මේ රූපය පාදේ. මේ ප්‍රයෝජනය තියෙන විදිහට ඒකට පවතින හැකියාවක් නෙමෙයි. ඒක තමයි ප්‍රයෝජනය තේරෙන්න තෝරන මේ සමාන්‍ය ශරීරයේ මොනින් විදිහට මේ සතහනකට හැදිලා තියෙන්නේ. මනුෂ්‍ය ශරීරයක් දින කිරීමේ පොදුතෝ බීජපක්ෂයක මේක ගණනය වෙච්ච නිසා. නැත්තම් මේක මට මේ විදිහට හැදෙන්නේ නෙමෙයි. මගේ මට මගේ තැනකට ගන්න හදන්නේ නෙමෙයි. මගේ ස්වරූපය නෑ මගේ ස්වරූපය අපේ කොටන අද්දකේ සම්බන්ධ එතකොට කර්ම ශක්තිය අපට හේතු වෙනවා මේ කර්ම ශක්තිය තුළින් තමයි ඇහැ කනාසය දිව ශරීරය කය කියන එකේ තියෙන ඒ ප්‍රසාද රූපයක් තියෙනවා. ඒක තමයි සංකප්ප ප්‍රසාද, කෝප ප්‍රසාද, දාන ප්‍රසාද, නිරෝධ ප්‍රසාද, කාය ප්‍රසාද කියන ප්‍රසාද රූපයන් ගන්න අපිට බොන්නේ කොමුන කර්ම සත්‍යයෙන්. ඒවා වෙනස් වෙන නිසා තමයි ඒක අමතරව සමාජ ශරීරයේ හැබුවේ ස්වરૂප ආදියට ලක්ෂණ කට ආදියට කර්ම සත්‍ය බලපාන වෙනස් වෙනවා. සමතරම ප්‍රධානම ප්‍රශ්නය තමයි බලපාන. මේ විදිහට ශරීරයේ පවතින සමන්විත ඕනෑ විදිහට මොළේ මේ හේතුන් නිසා මේක හේතුන් නිසා හදපත් පළබන්නක් කියන අවබෝධයෙන් තමයි කරපුවෙම තේරෙන්නේ. යාමකන සත්‍යයක් තුනේ ඒකත් සම්බන්ධයෙන් කිසිසේත් දැනෙන්න කියන අවස්ථාවේ තියෙන කාමසක්තිය ඒවටත් හේතුන් කොටසුනා ඒ හේතුන් අපට ප්‍රකාශ කරනවා තුන් කියනවා නම් ටිකක් ගැඹුරින් කියන්න ඕන අවිද්‍යාව විශේෂණ. ඒකට වේහිතෙන් නිසා ප්‍රතිසංවිධානක කලම වෙනානේ නමදී ප්‍රතිසංවිධානක වෙනානේ ඒ සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම ගැන තෝරන ඒ නාම සංස්කාර ධර්ම ගැන තෝරනකොට ඒ ධර්ම සංස්කෘතියෙන් රූපවත්කපට දීමට අවශ්‍ය කොටස පොත්. ඉස්සේ භාවය පොත භාවයක් කියලා තෝරන්නේ කියන තාක්ෂණය පොත පොත්. ඒ වගේම සිත සැලකීම තමයි කොටසක් වෙන රූප කොටස් තුනක් කොටස් පහළ වෙනවා. අර ප්‍රතිසංහිඳනක කවුණක් පස්සේ බලයෙන්ම ඒක තිබුණා. කරගෙන සහජාත සත්‍යයන් පත් වෙනවා කියලා. ඒ කියන්නේ එකම උපදිනායේ අරතේකම එකවරම උපදිනවා. ඒ කියන්නේ කර්ම විඥානයේ කර්ම ප්‍රසංගම් සම්මිතිය නිරූපණ ප්‍රකාශ කරන උපදිනවා. යමනේ දෙකේ දෙකෙන් දෙකෙන් සංකල්ප කොටස හරියට මුදලීමට අවශ්‍ය වෙන අර මනුෂ්‍ය ජීවිතයේ මේ කර්ම දෙක එකතු වෙනවා. සම්මදෝන සත්‍ය ඊටම කරවව සුඛපවතුනට රූප කොටසක්වත් තියෙනවා නාම රූප සහිත රූපවල ඒ නිසා සුඛපවතුනට අවශ්‍ය රූප කොටසකුත් තියෙනවා රූප කොටස් වෙනම අරම සත්‍ය ගමන් ගන්න තියෙනවා මේ උතුම්ක පස්සේ සංගනාමව කනබනාහාර ආදී සංයෝගයෙන් ලැබෙන ගියා මොකද මනස බලය සාර්ථකව මේ ශරීරයේ සතහන මෙන්න විදිහට ආවා මේ සතහනට කර්ම ශක්තිය ආදියන් බලපෑම් ලක්ෂණයකට ආදී දේවල් වලට. එතකොට මුලින් කියන මොහොතේ ඇතුළේ ඇති ලකුණ විශේෂයෙන්ම මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මයක් කියන්නට ප්‍රදේශ ධර්මයක් නෙවෙයි. එදෙනා බාහිර වශයෙන් අර්ථකථන කොට ප්‍රසංගයෙන් ලැබුණාට පස්සෙ ඒ බාහිර නැවත කොටලකට බොහොමයක් කරනවා. බාහිරින් නෑ. බාහිරින් නෑ. එතකොට ඒක වැඩින්නේ බාහනක වශයෙන් තියෙන ආහාර කරනවා. ගන්න ආහාර පාන තමයි බාහිර ඒ රූප කොටස තියෙන බැටියෙත් ඒකත් ඉතින් පස්සේ මේ රූපේ ප්‍රකටවෙන බවක් ආහාර පාන බාහිරනවා. අපිට කොච්චරක් අදින්නේ කටම ගන්නවද? අපේ කරන් මේ බාහිර වශයෙන් තියෙන සම්බන්ධ වෙන කාරණා වලින් මේක එතකොට සංකරණ බාහිර මූල සමත හතරක් තමයි දෙවෙනි සිදුවක්. අර කර්ම ශක්තිය තමයි මේකට මූල ප්‍රමුඛ කර්ම ශක්තිය දෙවෙනි ගන්න බැරි නිසා තමයි මේ මේක මන්නේ කියන මගේ තුන එකක්. කොච්චර නම් කියලා හිතුවත් කොච්චර මන්නේ කියලා හිතුවත් මේ රෝපේ බණ කිසිම කටේමක් කරන එකක් නෙවෙයි කටේමක් කරන්නට නැහැ. ඒක ඒක පාන්නේ මේ කාටද? සරාවට වෙනස සරාවට වෙනස වලක්වන්න තමයි මුලිය කොහොමද? මුදගෙන තේරුණාට පස්සේ මේක මුදගෙන වලක්වන්න කොහොමද? මම සරාවුනට අ සූත්‍රයෙන් දක්වනවා මේ දුක්ඛ වලක්වන්න. වැඩිචිය විස්තර විස්තර කරනවා දුන්නා කියලා. සම්බන්ධ විස්තර දුන්නා කියන සම්බන්ධය. මේකේ මොකක්ද ඒකම නෑ පරිවර්තන දෙන්න කියලා තාත්තට සම්මත වලලා තියෙනවා නේද ඒකෙන් මොකද ඔරතුලම අතලම ප්‍රධාන තමයි කරනවා එමත්මා කරනවා දුන්නා එන්නේ මාතරනවා ඒනවා ඉතින් මේ ශරීරයේ ස්වરૂපයෙන් මේකයි තමන් කොච්චර විශ්වාස කළා තමන් දන්නේ විදිහට පවත්ලා යනවා තමන් කොච්චර සුඛමය මානවය කියලා මගේ ආත්මය තුළ සුඛුමාත්‍ය විතරයි තමන් උදේම එන්නා විතරයි ඒ හැර මේ රූපය අපට කිසිම ආකාරයෙන් ස්වરૂපයෙන් සැලකීමක් දක්වන්නේ නැහැ ස්වરૂපයෙන් සැලකන සතුටම කොටසක් තමයි රූපය දීසෝපාමිය සත්‍යකෝහේ පරිපදන කරගෙන යනවා අද උදාහරණයක් ගන්නවා දහස් පුරුදු විදියක් දැක්වෙනවා. ඉතින් මේ දෙවියන් දෙකාලයක් තියෙනවා. මේ දැකන ප්‍රතිකාරයක් ආවා, සම්මෝහන කාර්යයක් ආවා. ඒක පස්සේ කොහොමද ගාවලදී දුනා. ඒකට පස්සේ තියෙන සාධාරණ කරුණක් නැත්නම් ගුණා ගුණවලදී තමයි තියෙන්නේ. දැන් දැක්කම තියෙනවා මුදස්සක් තියෙනවා. ඉතින් සම්මෝහන මුදස්සක් ආවා. ඒක ඉතින් දුන්නේ ඒක. ඒක පස්සේ දුනා. ඒක පස්සේ කොහොමද කරන්නේ? සාපමාරක් දැක්කත් තමයි. ඒ දුරු කරේතුවක් තිබුණා. ඒක දැක්කේ ඔබට කන්නාන්දා ප්‍රතිකාරයට ආවා. ඒක නෑන පිටුන දැක්කට කොහොමදක්කේ දාවා පිටුනා. ඒක තමයි පාරවුණා රැතුණා. මේක තමයි අපේ ඒකේ ශෝරය. සංකතාවයෙන් තිබුණා. මේකේ ඉන්දියාව සරණියට ඇතුණා. ඔබට ඒක දෙකක වැදුණා. දැන් ඔබට පොඩි කාලයක් ආවා නදීයක් කරුණියක් ආවා නදීයක් ආවා එතකොට කොහොමද දැන් තියෙනවා නැත්නම් නළුව පොදුරනවා නේද මේක දැන් තනන්න හරිනවා කලින් ඒක තමයි විශේෂම ලක්ෂණයක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තාට පස්සේ මේක සම්පූර්ණ සමාන්තරයෙන්ම තේරෙනවා නම් මෙන්න මේ නියමයේ හේතුන් නිසා හටගත් දෙයක් නේද මේ රූපය කියන්නේ. මේක මම කියන ප්‍රමාණම් මගේ කියලා කියන එක්ක නේද කියන්නේ කියන අවබෝධය සමානව තමයි කොහොමද ඒකේදම මුලින්ම ඉස්සරකාරයේ විශේෂයෙන්ම මම කියලා හිතුවා මගේ කියලා හිතුවා මේ දේශේ නිසා හදවත් පළදන්නේකට නේද මම නෝ කියලා හිතුවේ ඒක කොච්චර මොනවද කියන්නේ මම ඒ විදිහට හිතුවා කියලා තමන්ගේ පිටතට තියෙන අවිද්‍යාව තමන් තම තේරෙන්නට ඒ අවිද්‍යාව දක්ෂිනේ වගේ ප්‍රශ්නකට එතකොට අවිද්‍යාව දක්ෂිනේ වෙනකොට ප්‍රශ්නාවක් තුළ මේ දක්ෂිනේ දකිනකොට අවිද්‍යාවට මේ අවස්ථාවේදී මොනවද ඒ අනුකම්පාවද ඒක අවිද්‍යාව කියන කාමකතුන් ප්‍රඥාව කියන ආලෝකයෙන් ආලෝකය ආත්මයෙන් ප්‍රඥාව නැතිව යනවා ආලෝකය ආත්මයෙන් අnder නැතිව යයි ඒක දෙකක් එකතු කරන ආලෝකයෙන් අnder දෙක එකතු කරන ආකාරය ඒ වගේ ප්‍රඥාවේ තියෙනකම අවිද්‍යාව අnder දුරු වෙනවා මේ විදිහට පංචස්කන්ධය පිළිබඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් අනිත්‍යව ලොකුකලා කියන සමස්තයක්. ඒ මොහොත ධාතුව සෝතලා කියන අර මොහොත සම්බන්ධ වැඩි වෙන හේතුව අපිට මේ මොහොත අපිට කරලා ආසාව කරන විදිහට සම්බෝධයෙන් දෙනවා දීපමත් මොනවාට තමයි ඒක සම්බන්ධයෙන් වෙනකොට ඒක මතර කරන්නට පුළුවන් ශක්තිය වෙනවා මොනවා පිටකරගෙන සඳහා නැවතනා පිටකරගෙන නැතිකරගෙන සඳහා තමයි මොනෝදෝක සම්බෝධ අභියෝගකම සම්බෝධ පදක් කියන්නේ සෝමාදීනම සමන්තම සෝයනින්න කරන අවබෝධයෙන් මතන පස්කස්ස දේශන පෙන්වන්නට ඔතේ තියෙන කර්ම තේරුම් ගත්තට මම ධර්ම දේශනා කරු මතක තබා ගත්තාට ඒක අවබෝධ වුණා ගන්නවා. මම මේකේ හරියට අවබෝධ වෙච්ච කෙනෙකුට තමයි අර මේක ඒකේ තියෙනකොට කියනවා උත්තර කුෂේ කුෂේ කියන උත්තර කුෂේ කියනවා කියන්නේ සත්‍යකාන කුෂේ විස්තර දේවල් බලසින් නැත්නම් ගන්නවා ඒක තමයි තේරුම් උත්තර කුෂේ කියන දේශනාව පටන් ගත්තා. ආ කරනකොට මේ වගේ දේවල් කොල්ලේ ඉඳලා කොල්ලේ ඉඳලා ඉතින් කොහොමද ගොඩාක් උත්සාහ කරලා සහස්තයෙන් පිටුපස්ස යනවා කියන්නේ මම කරුණා හිතනවා කියන්නේ ඒකත් දුන්නේ යම් තමයි මම සමාන හරියට දහස්කට වෙන ගොන අන්දකන මොනකොට තියෙන අවිද්‍යාව දේශාන්තයන් සක්වර දෙන්නවා මම කියන්නත් පුළුවන් මේ තේරුම් අරගෙන ඒ විදිහට අවිද්‍යාව දුරු කරේ නැත්නම් මේ අවිශ්වාසය නායකයෙක් බන්නේ දැක්කා කියලා මට සංකල්පයක් දැනෙනවා. සාමාන්‍ය මෙතන දක්වන්නට බලන්න. ඒකම මේ දැක්කා කතා කරේ මේක සම්බන්ධයි. එන්නේ සම්මානයෙන් ප්‍රකාශ කරේ අර සමාජ භාවනා සූත්‍රයේ ආස්තන රූප සම්බන්ධව ප්‍රකාශය කායික වශයෙන් සංවාදයට අපේ ජීවිතයට කොටසක් බලන්න පුළුවන් කෙනෙක් තමයි. ඒ වගේම තමයි මේක කරන්නේ කියන්නේ. ඒ ආස්වාද කරනවා මනෝන් වලින් කරනවා දෙලකට දක්වන කියන සමාධිය රූපය සෝවිදයෙන් කියවන්නේ යෝගනා සංඥාන් කර්මයන් උපසෝතතාව කියනවා ඒක ඒකේ ආස්වාද කරනකොට ඒකෙන් යක්ක කියනවා අනුකූලව පාදානය කියනවා ඒ පාදානය සම්බන්ධව සම්බන්ධව නැවත තනිප රූපස්කන්ධය පහළ වෙනවා මේක තමයි රූපස්කන්ධය මේක කියනකොට මම මේ තාක්ෂණය තමයි දුන්නා ආහාර කියලා සුපකාර ප්‍රකාශ කළේ කර්ම කියන කතාවක් ප්‍රකාශ කරන කතාවක් කියනවා. දැන් ප්‍රතිමක ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රධාන වශයෙන් අවිද්‍යාව අභිජය කොටස් පාරක්යක් අතරින් අනේ අවස්ථාවේ ඥාන කරන කොටස් තුනක් අතර ප්‍රකාශ කරන අවිද්‍යාව කියන වචනය අතුරු කරගෙන මේකත් බලන්නේ. ඒක සම්මතයෙන් අවිද්‍යාව කියන එක නැති කරන්නට බෑ. අනිත්‍ය සම්පූර්ණ නැති කරන්න ඕනේ. ඒක කියාගත්තොත් දන්නේ නැහැ. අනිත්‍යකම නැති නඩ වෙනවා, සංසනවා, සුබ වෙනවා. මම කියලා හිතනවා, මන්නේ කියලා හිතනවා, මේක මොනවද කියලා හිතනවා, නැත්නම් අනිත්‍යයෙන් කරන්නේ. ඉතින් මම කියලා තමයි නැහැ කියලා හිතන්නට සමහරවල් බය වෙනවා. මගේ කියලා කියන ප්‍රයත්න කරනකොට බය වෙනවා. මේ සංසාර ධර්ම සම්පූර්ණ නතර කරන්න අවිද්‍යාව කියලා කියනවා. සංකාර ගන්න නතර කරනකොට මේකම කෙනෙකුට මේකම සමතුලිතව මේ සුත්තම කරනවා. ඒකත් මනස උපදිනම තේරෙන කරුණ රාශිය තමයි පාදකෝ කම රාශිය නිසා ඒක සම්මුතියෙන් තමයි කියන්නේ කම්බුකාරය පස්සාරමන සංකේතන ආරම්භය ආහාර කියන කෙනා ආහාර කියන කෙනා කර්ම කියනක කර්ම කුසීත ආහාර කියන හතරෙන් කර්ම කියන්නේ සූත්‍රය කියනක දෙන්නේ කියලා. ඊට පස්සේ නාමයේ කුසතල ආහාර සංකල්පයේ ලැබෙනවා. ඒ ලැබෙන ලැබෙන හේතු කුසලත් අත්පුවා සබහන් වශයෙන් කබලිකාර ආහාර දැනුවත් පස්සේ දීවනාන පස්සේ නම් ඒ ආකාරයෙන් මාතෘක දීවනාන පස්සේ මාතෘක දීවනාන පස්සේ දවස් ආදී දීවනාන බාහිර සූත්‍රයෙන් දැක්වෙනවා ඒ වගේම වායය දහසය ආදී කර්ම හේතුන ආකාරයෙන් කරන ඒවා තමයි අපි අනුන් අපේ සත්‍යාකාරයෙන් කරන යක්ෂණ සුත්‍රාකාරයෙන් සුත්‍රයෙන් කරන මේ විදිහටම රූපෝපායයෙන් කරන ආකාරය තමයි මෙතුවා කියන ලබුවා අවබෝධ වෙන. ඒකෙන් තමයි තමයි දකින්න පුළුවන් මේ රූපෝ නම් පිටපත් දෙකේ බාහිර කෙනෙක් අපිට කියන්නේ මම භාවනාවට දෙකම එකපාරට කරන්නේ මේ සම්මත ගුණ පහළ වෙනවා. මේ හේතුව නිසා මේ සෝතේ මේ විදිහට පහළ වුණා කියන ඒ සතුට සංස්කාර ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමාපනය වෙනවා. මොන රූප සංගෝයන කරුණු අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. මේ කියන මාගේ මාමයේ මමගේ ආත්මය කියන සිතුවිලි ඒකම දැන් මම ආයෙම කරනවාද? ඒ මමයි කියන සම්පූර්ණ මතකය. ඒකේ කියන සංගරාගේ සම්පූර්ණ දෝෂය සම්පූර්ණයෙන්ම රෝගෝ නිරුද්ධන්නේ සමස්තර දෙන්නා පාන අවස්ථාවේදී ඒකත් පොඩපත් කියනට වාසනාව සතුදායෝ කියලා ආශිර්වාද කරන මේ දේශනාව බඳින්න කරනවා. මම ඔබ දෙවියන් කියන ආකාශස්ථාන කියන පාඩේ ගැන ආකාශස්ථාන කියන මාතෘකාවනවා එනම් තමයි නිසා තුනේ ලක්ෂණ දේශනා ආකාශස්ථාන කියන මාතෘකාවනවා විශ්වාසයෙන් තමයි විශ්වාසයෙන් ලක්ෂණ ආකාශස්ථාන කියන මාතෘකාවනවා ආරෝහ්‍ය සම්පත්තිය සම්පතන් දක්ෂිනේ සත්‍යයෙන් බාහ සම්පත්තිය වෙනවා කියන සම්බුද්ධ සුවපත් වේවා